බුදුරජාණන් වහන්සේ සීල සමාධි ප්‍රඥා කියලා ධර්මතා තුනක් දේශනා කළා. මෙන්න මේකෙන් මම ප්‍රඥාව ගැන පොඩ්ඩක් මතක් කරන්නම්. මේ හැම තැනකටම අපිට අර සත්‍ය ඥානය අනිවාර්යම උදව් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධය තුලින්මයි මාර්ගය වැඩෙන්න ඕනේ කියන එක. ඒ කියන්නේ හොඳට නුවණක් ගන්න අතීතයේ නිරුද්ධ වෙලා නම් නිරුද්ධ වෙච්ච දේ ඇති බවට හම්බ වෙන ඔක්කොම මනෝයි නේද? දැන් අපේ කවුරු හරි නෑදෑ කෙනෙක් මරුණා. එහෙම කෙනෙක් ලෝකේ නෑනේ කොහෙවත්. දහතරයක් හරි අපිට හිතුණොත් දහ විදිහකට මැරිච්ච කෙනා ගැන. ඒ ඔක්කොම අපිනේ හිතන්නේ. අපේ මනසෙමනේ. නේද? එහෙම කෙනෙක් නෑ හිතන එක මනස පිළිබඳ වූවක්මමයි. හැබැයි හොඳට මතක තියාගන්න ඒක ඇත්ත වුණාට එයා එහෙම එහෙ නෑ මේ හිතන දේ මනස පිළිබඳ ඌවක්මමයි කියන දැක්ම නැතිව ඊට පස්සේ. එහෙම කෙනෙක් නෑ. එහෙම කෙනෙක් ඇති බවට සිහි කරන දේ මනස පිළිබඳ ඌවක්මමයි. මේ මනස පිළිබඳ වූවක්මයි කියන එකට සිහිය නැති වුණොත් ඒ දේ අපිට ඇත්ත වෙලා අපි මනසේ උපන්න කෙනාට අනේ එයා දැන් නෑනේ එයා හිතන මෙහෙමනේ කියලා ඒක ගැන අපි අපේ විතර්කයට අපි අඬයි. අපි අපේ විතර්කයට රැවටිලා hinaවි. සතුටුයි අඬයි. අපි සිතුවිල්ලක් කියලා හඳුනා ගන්නවා නම් අපි අඬන්නේ නෑනේ. අපිට ඇත්තම වෙලා ඒ මැරිච්ච කෙනාව සිහිලයි දැන් මේ අඬන්නේ. තියෙන තැනක් තියෙනවනේ. එයා මරුණොත් සිහි කරන බව ඇත්තට මනෝයි මනෝයි කියලා සිහි කරනකොට සිහි කරන සිද්ධිය සිහි නොකරන කම නිසා ඒ දේ තුල අපිට ප්‍රපංචය දෙනව නේද? තව පැත්තකින් ගත්තොත් ඒ මැරිච්ච කෙනා කොහේවත් නැත්තම් සිහි කරන දේ මනස පිළිබඳ ඌවක්ම නම් ඒ වගේ මේ තැන ඉඳගෙන ඉන්නකොට ඕගොල්ලන්ට යම්ම දෙයක් සිහි කරන්න පුළුවන් නම් අද ඕගොල්ලන්ට තේරෙන්නේ gedara daruwo මේ යම්ම යම්ම දෙයක් බාහිර ඇති බවට සිහි වෙනවනම් ওই සිහි කරලා තියෙන ඔක්කොම විතරක මෙතනින්ම ඒකයි භවය කියලා කියන්නේ අපිට පේන්නේ ඔකෙදි තියෙනවා සුකම විතරක කුද්දක විතරක චිත්තානු පරිවර්තන විතරක කියලා මේ විතරක බෙදෙන කොටස් වලට සමහර වෙලාව හිත එක්කම පෙරලෙනවා පේන්නේ. පෙරලෙන දෙයක් එක්කම පෙරලෙන දෙයට යාව පේනවද? නෑනේ. <laughs> එතකොට මේ ඒ වගේ අපිට හිතේ තියෙන විතර්කමයි හිතේ තියෙන විතර්කමයි අපිට මේ ගෙවල් දොරවල් නැත්නම් අතීතයේ තියෙනවා අනාගතයේ තියෙනවා කියලා එළඹිලා තියෙන්නේ. විතර්කවලමයි මනස තුලමයි මේ ලෝකේ තියෙන්නේ. එතකොට අපි මේ සත්‍ය තුල පිහිටලා ඉඳගෙන අපි කිමු දරුවා කියලා සිහි වෙනකොටම අපිට පුළුවන් නම් දැන් දන්නවා හොඳටම අතීතේ නිරුද්ධ වෙලා මේ දරුවා කියලා සිහි වෙන්නේ Tamanටම මටම නේද? තමා තුළම නේද කියලා බලන්න පුළුවන්. gedara කියලා සිහි වෙනකොට මේ සිහි වෙන්නේ මටම නේද තමන් තුළම නේද කියලා බලන්න පුළුවන්. එහෙම නැත්නම් මේ සිහි වෙන හැම එකකම මේ දුකක් උපන්න නේද රෝගයක් උපන්න නේද හුලක් උපන්න නේද උපදින උපදින හැම අදහසක්ම අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් රෝගයක් වශයෙන් හුලක් වශයෙන් ගඩක් වශයෙන් බලන්න පුළුවන්. ඇයි ඒ? gedara කියලා සිහි වෙනකොටම දැන් නිරුද්ධ වෙච්චදී ඇති බවට සිහි කළොත් අපි මේ මානසික මට්ටම දුරු නොවුනොත් මරණාසන්න මොහොතේ මේ නිමිත්ත අරගෙන ප්‍රතිසන්දි වශයෙන් තමුණුනොත් මේ නිමිත්ත තියනවා කියන්නේ ප්‍රතිසන්දි හිස් නැහැ. ප්‍රතිසන්දි වශයෙන් තමුණුනොත් යම් තාක් ලෙඩ රෝග හැදෙනවා නම් එහෙනම් ඒබඳු ලෙඩ රෝග අරන් දුන්නේ මේ නිමිත්ත එහෙනම් මේක රෝගයක් වගේ. මේ නිමිත්ත දරුවා gedara කියලා සිහි කරපු ওই නිමිත්ත දුරු නොකළොත් ওই නිමිත්ත තිබුණොත් ඔයින් සසර ප්‍රතිසන්දි වශයෙන් ගත්තොත් යම්තා කඩු කිනිසි උල්පහරවල් ඇයෙනවා නම් ඒ ඇයෙන බව අරන් දෙන්නේ මේ වගේ නිමිත්තක් සසරේ ඉන්නවනේ. එහෙනම් මේ අරමුණක් නෙමෙයි මේ හුලක්. යම් මේ නිමිත්ත දුරු නොකර තිබුණොත් මේ නිමිත්තානුසාරීව හැතිරලා ප්‍රතිසන්දි වශයෙන් ගියොත් ඒම උපදින සසරෙදී මුළු ශරීරයෙන්ම කුණු වෙලා එකම තරව gediyak බවට පත් වෙන රූපයක් හැදුනොත් උරුම වෙයි නම් ඉබඳු ප්‍රවත්මක් අරන් දෙනවා මේ නිමිත්ත. එහෙනම් මේක ගඩක්. ඈ මේ ස්කන්ධයක් උපදිනව නෙමෙයි අනිත්‍ය දෙයක් උපදින්නේ මේ දුකක් උපදින්නේ මේ ජරාවක් උපදින්නේ මේ මරණයක් උපදින්නේ. ඇයි මේ දේ එහෙම කියන්නේ? මෙයා හිටියොත් මෙයා හිස් නැහැ. කියලා මෙයා මේ සිද්ධිය තුල ජරාව මරණය හුල කියලා තේරෙන මට්ටම හින්දා නෙමෙයි මෙයාට නුවණ දුවගෙන යන්නේ. එතකොට එයා උපදින උපදින විතර්කේ වලක් කරනවා. ඔකට හොඳට පෙන්වන බුදුරජාණන් වහන්සේ මධ්‍යම නිකාය බද්දේ කරත්ත කියලා සූත්‍රයක් තියෙනවා. බද්දේ කරත්ත කියන්නේ නියම එකලාවෙහි යලුණු කෙනා. නියම හුදකලාවේ වාසය කරන කෙනා. මේ ශාසනයේ කවුරුවත් හුදකලාවේ නෑ මොකද තණ්හාව දෙවන්න කියනවා. පුද්ගලෙක් ඉන්නවා නම් එයාට දෙවන්නේක් එක්කම ඉන්නේ තණ්හාව දෙවන්න කියනවා. හුදකලාවම ඉන්න කෙනා ගැන පෙන්වන බුදුරජාණන් වහන්සේ. ඒ කියන්නේ ඒක උඩ දෙවන්න නැහැ. අතීතං නානෝ අගමෙය්‍ය නප්පටිකංකේ අනාගතං යදතීතං ප්‍රහින්නං තං අපත්තං ච අනාගතං පච්චුප්පන්න යේ ධම්මේ තත් තත් විපස්සති අසංහිරං අසංකුප්පං අතීතය අනුව යන්න එපා අනාගතේ ප්‍රාර්ථනා කරන්න එපා ඇයි අහනවා යදතීතං ප්‍රහින්නං යම් අතීතයක් තියෙනවා ප්‍රහින්න වෙලා සං අපත්තං අනාගතං අනාගතේ පැමිණිලා නැහැ. පච්චුප්පන්නයේ දැන් මේ තත් තත් විපස්සත විපස්සත වර්තමාන ධර්මයන් ඒ ඒතන දර්ශනා කරන්නේ. එතකොට ඔගලන්ට හොඳට මතක තියාගන්න අතීත අනාගත කියන අත්දැකීම් එන්නේ මනෝවිඤ්ඤාණය හරහා විතරමමයි. දැකපු අහපු දේවල් ඕගොල්ලන්ට හිතෙන් සිහි කරන්න පුළුවන් මිසක කවදාවත් දැකපු අහපු දේවල් මෙතන ඉඳන් ඇහෙන් බලන්න බෑ එහෙ. එහෙම එකක් නෑ. මේ ඇහැට පෙන්නේ මේ පෙන් ටික විතරයි. මනෝ විඥාණයෙන් විතරම. ඒ කියන්නේ එක තැනයි අල්ලගන්න තියෙන්නේ. එතකොට උපදින උපදින උපදින විතරකයක්ම තමන්ට සත්‍ය ඥානය තියෙන නිසා අතීතයේ නිරුද්ධ වෙලාමයි ඒ සත්‍ය පිළිහිලා තියෙන හින්දා මනස. එයා දන්නවා ඇති බවට පහළ වෙනවා නම් මේ මනෝමයි කියන එකට නුවණයි. ඊට පස්සේ මේ 15 වෙන එකද නිකන්නම් අරමුණක් පහළ වුණා දරුවෙක් සිහි වුණා නම් නෙමෙයි ගෙදරක් සිහි වුණා නෙමෙයි මේ ජාතිය පහළ වුණා ජරාව පහළ වුණා ව්‍යාධිය මරණය ශෝකේ පරිදේ දුක්ඛ දෝමන උපායාසයගේ පැවැත්ම එකයි පංච උපාදානස්කන්ධය අනිත්‍ය හැටියට දුක් හැටියට රෝගයක් හැටියට හුලක් හැටියට ගඩක් හැටියට යෝනිසෝ මනසිකාර්ය කළ යුතුයි පහළ වෙන පහළ වෙන දේ අරමුණ මෙහෙම එකක් ඒකේදී අර්ථ ඒක අර්ථ බලා ගන්න ක්‍රමයක් තමයි මම අර කිව්වේ. ඇයි මේ පංච උපාදානස්කන්ධ උලක් කියන්නේ? ඇයි පංච උපාදානස්කන්ධේ රෝගයක් කියන්නේ? ඇයි පංච උපාදානස්කන්ධ ගඩක් කියන්නේ? කියන එක බලා ගන්න මම අර ඉස්සලා ටිකක් මම පෙන්නුවේ. එතකොට ඔන්න ඔය විදිහට උපදින උපදින අරමුණු වල ඇත්ත බලා ගන්න ඕනේ. කොහොම ඇත්ත බලාගත්තා කියලා කිව්වා කියලා ඕගලන්ට බෑ. අපිට ඕක කරන්න පුළුවන්කම තියෙනවා නම් උපදින උපදින අරමුණු වල හොඳට සිහිය යෙදලා තියෙනවා නම් අනිත්‍ය හැටි දුක් හැටි රෝග කුලක් හැටියට දකින්ද වඩන්න මගක් නැහැ ඕනේ නැහැ. ඇයි? එහෙම දැක්කොත් තණ්හාව නැතිව නිරෝධය සාර්ථකලා කියන එකක් වෙනවා. ඔය ටික කියලා දුන්නොත් ඕගලන්ට ඕක බෑ දැන්. දැන් ඔය විදර්ශනා කරන හැටි මම කිව්වේ. හරිද? නමුත් මේ මේ මේ ඇත්ත ඒ කියන්නේ උවිත වඩා අද අපි ගාව තියෙන කෙලෙස් බලවත් මේ කෙලෙස් ටික හඳුනා ගන්න කෙලෙස් කියනකොට අපි මේ කෙලෙස් වල තියෙන කෘත්‍ය ටිකටයි රැවටිලා තියෙන්නේ කෘත්‍ය ටික කියලා කියන්නේ අපි දන්නවා අහලා තියෙනවා ඉගෙන ගන්නවා කතා කරනවා ඕග යෝග ග්‍රන්ථ නීවරණ උපාදාන ආශ්‍රව ආශ්‍රය අනුසය කියලා නමුත් අපි අපේ ජීවිතයෙන් හඳුනන්නේ අපේ ජීවිතයෙන් හඳුනන්නේ. අපි කෙලෙස් ගැන හඳුනනවා නම් කෙලෙස් බව යම් කලක දැක්කොත් කෙලෙස් බව හඳුනාගත්තොත් තමයි කෙලෙස් කියන එක නැති වෙන්නේ. ඒකෙදි මම කිව්වේ අපි කියමු දැන් මෙහෙම ඉඳලා ඔයගොල්ලෝ ගෙදර තියෙනවා කියලා සිහි කරන්න. මේ සිහි කරනකොට මේ සිහි කරන දේ අපිමයි සිහි කරන්නේ තමාගේ මනස තුළමයි මේක පහළ වෙන්නේ කියලා නොපෙන්වෙන ගතිය තමයි කෙලෙසි කියන්නේ. සිහි කරන බව නෙමෙයි කෙලෙසි කියන්නේ. සිහි කරන දේ තමා තුළමයි හටගත්තේ කියලා නොපෙන්වෙන ගතියට යවිද්‍යාව කියන්නේ. ආශ්‍රව කියලා කියන්නේ නෑ බහැර එහෙම දෙයක් තියෙනවා කියන ගතිය ගතිය පෙන්වන එකටයි ආශ්‍රව කියන්නේ. නෑ බාහිර එහෙම කෙනෙක් ඉන්නවා එහෙම දෙයක් තියෙනවා කියලා යොදවන ගතියට යෝග කියන්නේ. නෑ එහෙම දෙයක් තියෙනවාමයි කියලා ගෙතෙන gatiයටයි ගන්ධ කියලා කියන්නේ. ඔය gati ටිකේ දෝෂි මොකද සිහි කරන එක රහතන් වහන්සේට පුළුවන්. රහතන් වහන්සේට පුළුවන් gedara කියලා සිහි කරන්න. සිහි කරුවොත් රහතන් වහන්සේට තේරෙයි මේ තමන්ම මේ විතරකයක් සිහි කළා නේද? හටගත් විතරකේ තමා තුළම නැති වෙනව නේද කියන තැනක නුවණ පිහිටලා තියෙයි. මෙහි නොපෙනෙන gatiය නෑ එතන. මේ සිහි කරන දේ බාහිර තියෙන දේ කියලා ඒ මනසේ නෑ. ගියොත් 13 අනත්තේ ගැටුනොත් මෙහෙම සංඥාවක් පහළ වෙයි කියන තැනක මනස තියෙනවා මිසක. තාම ඉපදිලා නැහැ. නූපදිනා කියන තැනකයි තියෙන්නේ. අද අපිට තමයි තියෙන්නේ දරුවා ගෙදර කියලා සිහි කළාම නෑ එහෙම කෙනෙක් ඉන්නවමයි තියෙනවමයි එහෙ එහෙම දෙයක් තියෙනවමයි කියලා පය ගහලා පෙන්වනවා. ඔය පෙන්නන හිතට දැනෙන gati ටික දකින්න කෙලස් කියලා. මේ කෙලස් වල කෘත්‍ය ටිකටයි තියෙන්නේ. අන්නේ කෙලෙස් තුල තදකම හිඳයි මේ උපදින දේ විතර්කයක්. මේක ජරා අනිත්‍ය දෙයක් දුක් දෙයක් කියලා පේන්නේ නැත්තේ ඒ ටික පේන්නේ ඉස්සර වෙලා. මෙහි නොපෙන්නන ගතියෙන් බාහිර පෙන්නන ගතියෙන් පෙන්නන දේ මෙහෙම මෙහෙම දෙයක් කියලා පෙන්නන ගති ටික කරවැඩි. තේරුණාද? දැන් මෙච්චර මේ මගක් විදර්ශනා කරන්න ක්‍රමයක් කියලා දුන්නත් ওই විදිහට හිත තබාගෙන විදර්ශනා කරන්න පහසු නෑ නේද? ඒ පහසු නැති වෙලා තියන්නේ ඇයි? ඒ උපදින අරමුණක තාම මේ වගේ gati ටිකක් ඉඳලා තිනවා සරව. තදට gati ටිකක් ඉඳලා තිනවා. ඒ කියන්නේ gedara කියන එක අනිත්‍ය දෙයක්, දුක් දෙයක් මේක විතරකයක් කියලා බලාගන්න ඉස්සර වෙලා. අවි ඒ කියන්නේ ආශ්‍රව කියන එක මෙතන බලවත් වෙලා තියෙනවා දැන් අපිට සිහිය ඒ කියන්නේ සද්ධා සති සමා සද්ධා, විරි, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම ටික දුබලයි අපේ දැන්. ආශ්‍රව බලවත් අපේ. ඒ කියන්නේ උපදින අරමුණක තමා තුළමයි මේක හටගන්නේ. හටගෙන නැති වෙන්නේ මේක අනිත්‍ය දෙයක්, දුක් දෙයක් නේද? කියන ටික නුවණ ටික යෙදෙන්න ඉස්සර වෙලා උපදින අරමුණ උපදින්නේ නෑ එහෙම කෙනෙක් ඉන්නවමයි එහෙම දෙයක් තියෙනවමයි කියන ගති ටිකකින්. ඒකයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒ හින්දායි අපිට බලාගන්න අමාරු වෙලා තියෙන්නේ. ඔන්න ඒ නිසා බුදුහාමර පෙන්වන මේ බලාගන්න එකට විදර්ශනාවට උපකාර පිණිස සමාධිය. හිතේ සමාධියෙන් කරන්නේ මොකද්ද? යම් අරමුණක් උපදිනකොට තමා තුලයි උපදින්නේ තමා තුලයි පහළ වෙන්නේ කියන එක නොපෙන්නන gati අඩු කරනවා. නෑ බාහිරමයි තියෙන්නේ. එහෙම කෙනෙක් ඉන්නවා, එහෙම දෙයක් තියෙනවා කියන පය ගහලා පෙන්නන gati අඩු කරනවා. මේ සමාධියෙන් කරන්නේ මේ කෙලෙස් අඩු කරනවා කියලා කියන්නේ ඒකයි. නීවරණ අඩු කරනවා කියලා කියන්නේ අරමුණු සිහි කරන ගතිය අඩු කරනවා නෙමෙයි. හොඳට තේරුම් කරගන්න. මේ කියන ටික නැවත 10 සැරයක් හරි අහලා තේරුම් කරගත්තොත් මම හිතන්නේ ජීවිතේට ලොකුම තේරුමක් වෙයි කියලා. ඒ හින්දා මේ කෙලෙස් අඩු සමාධියෙන් කරන්නේ මොකද්ද? මේ නීවරණ ධර්ම දුරු කරනවා කියලා කියන්නේ. දැන් අපිට එන්නේ දරුවෙක් ඉන්නවා ගෙදරක් තියෙනවම කියලා පය ගහලා නම් එන්නේ <laughs> අපිට පුළුවන් මේක අනිත්‍ය දෙයක් දුක් දෙයක් හැටියට දැන් එහෙම විදර්ශනා කරන එක තමයි ඇත්ත ප්‍රඥාව. ඒක අනිත්‍ය හැටියට දුකක් රෝගයක් හැටියට බලන්න ඕනේ ඒක ඇත්ත. එහෙම කෙරුවම පංච උපාදානස්කන්ධය දුකක් හැටියට පිළිදෙකව තණ්හාව නැතිලා මේ Nirodhi සාත් වෙන්නේ. නමුත් ඕක බලාගන්න බෑ ඉස්සෙල්ලාම එනවනම් කලම බලාග එතකොට බල ඒ නුවණකින් බලන්න කලම අපිට ඒ ධර්මයේ එනවනම් මෙහෙම සිද්ධියකින් එහෙනම් නුවණින් බලන එක බලන්න පුළුවන් මට්ටමට ගන්න තව බෙහෙතක් දෙන්න වෙනවා නේ. දැන් රෝගියෙකුට අසනීපයකට බෙහෙත් දෙනවා නම් මේ රෝගයට සුව වෙන්න මේ බෙහෙත දෙන්න ඕනේ. නමුත් මේ අනිත් අසනීපයක් තියෙන ඒ අසනීපෙට බෙහෙත් දෙන්න බෑ. එහෙනම් මේ බෙහෙත දුන්නොත් තමයි රෝගී සුව වෙන්නේ. ඒ බෙහෙත දෙන්න බෑ මොකද්ද? අපි කියමු සීනි අමාරුව වැඩි. දැන් ඇත්තටම තියෙනවා ඔළුව කැක්කුමක් ඔළුව කැක්කුම හොඳ වෙන්න බෙහෙතක් දෙන්න ඕනේ. ඒ බෙහෙත දෙන්න බෑ සීනි අමාරුව. කියන්නේ ඒ හින්දා දැන් මෙහාට ඉස්සෙල්ලා බෙහෙතක් දෙන්න නම් මොකේදද? සීනි අමාරුව සීනි ටිකක් අඩු වෙන්න. ඒ අඩු වෙන්න දෙන්නේ අර ඔළුව කැක්කුමට බෙහෙත් කරනවා නෙමෙයි. ඔළුවේ කෙක්කුම හොඳ වෙන්න දෙන බෙහෙතට බෙහෙත අල්ලන මට්ටමට ගන්න. අපි ඉන්ද්‍රිය පහත්යෙන් ඉන්න කියයි ඒක සම්බන්ධ නේද එතකොට ඊට පස්සේ උන්න බෙහෙත් දෙන ඔලු කැක්මට ඒ වගේ දැන් විදර්ශනාව කියලා දුන්නා ඒක ඒ දෝතු දෙන්නේ මේ සත්‍ය එකින් එක එකින් එක කියලා අන්තිමට මාර්ග සත්‍ය බලන්න ඕනේ හැටිත් කියලා දෙනවා ඒද බෑ තව වෘත්තු දෙන්නේ අපේ ජීවිතේට එච්චර සරයි මේ අරමුණ අය නිකන් නම් හිතන් දෙපා ඊට පස්සේ ඒ අරමුණු බලා ගන්න පුළුවන් මට්ටමකට මනසපත් කරලා දෙන්න දෙයක් සමල්ලලා දෙන්න උනා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ සමාධිය කියලා පෙන්නේ සතර සතිපට්ඨානය කියලා පෙන්නේ වායාම සති දෙක පෙන්නේ මේ සමාධිය වැඩෙන්න. ඒකායනුවම් භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධිය. ශෝක පරිද්දවාන සමතික්කමය දුක්ඛ දෝමනස්ථානං අත්තංගමය ඥාය සතිකමය නිබ්බාන සච්චිකේ යදිදං චත්තාරෝ සතිපට්ඨාන ওই ටික කියපු කෙනාට කියලා දුන්නා මේ ටික මේ එකම මගයි එකම මග ඒකායන වයන් බික්‍රේ මග්ගෝ මොකටද සත්‍යයන්ගේ පිරිසිදු බව ඇති වෙනවා නම් ඇති වෙන්න ඔය ශෝක කරන හඬන විලාප දෙනවා නම් ඒව නැති වෙන්න ඔය තියෙන දුක් දුම්නස් නැති කරන්න අර නිරෝධයක් තියෙනවා නම් ඒක සාත් කරගන්න එකම මගයි තියෙන්නේ කිව්ව ඇයි මේ සිහිය පිහිටුවීම මේ සිහිය පිහිටුවාගෙන හිතේ සමාධි ගතිය අඩු නොවුනොත් විදර්ශනා කරනවා කියන එකක් බෑ එහෙම ඇත්ත නොදැක්කොත් තුන් කාලයේ Nirodha සාර්ථක වෙනවා කියන එකක් වෙන්නේ නැහැ. ඒ හින්දා මේ ඥාන දර්ශනය ඇති කරගන්න සමාධිය පෙන්වලා ඊට පස්සේ වායාම සති දෙක පෙන්වන සමාධිය ඇති කරගන්න එහෙනම් දැන් අපිට ඕනේ විදර්ශනාව ගැනත් මහන්සියෙන් දෙපා හිතේ සමාධිය ඇති කරගන්න ඕනේ. සමාධිය ඇති කරගන්න තමයි බුදුරජාණන් වහන්සේ මේ සතර සතිපට්ඨානය පෙන්වන්නේ. හතර සතිපට්ඨානෙදිත් හොඳට තේරුම් කරගන්න ඕනේ වටිනා තැනක් තියෙනවා. සතිපට්ඨානය කියලා කියන්නේ සතිපට්ඨානය කියලා කියන්නේ මොකද්ද? සිහිය පිහිටවනවා. කොයිද සිහිය පිහිටවන්නේ? මේකෙදිත් මට හිතෙනවා පොඩි වැරද්දක් ලෝකෙද වෙලා තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ සිහිය ගැන හොඳට කියලා දීලා සිහිය පිහිටවන්න කියලා දීලා මේ සතර සතිපට්ඨානය වඩා ගන්නව පෙන්නවා කාය චිත්ත ධම්ම වේදනා කියලා. සතිපට්ඨානය සහ සතිපට්ඨාන භාවනා කියලා මේවා වෙනම තියෙනවා. එතකොට අපි හොඳට අපි ඒ ගැන පොඩ්ඩක් මෙහෙම බලමු. දැන් කිසි ප්‍රශ්නයක් නැහැ විදර්ශනා කරනවා කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය දෙයක් දුක් දෙයක් රෝගයක් කුලක් ඇටියට ගඩක් ඇටියට බලන එක නේද බලන එක බලන්න පුළුවන් බලන්න පුළුවන් තත්ත්වයට ආවොත් නේ අපිට සිහි හොඳට කිසිම අපහැදිකමක් නැතුව මේ මනස තුලමයි පහළ වෙන විතර්කයක් ඒ කියලා පුද්ගල භාවය අඩු වෙලා කෙලෙස් අඩු වෙලා එහෙම විතර්කයක් බවට අපිට පේන මට්ටමට ආවොත් තමයි සිහියකට ඉඩ තිබුණොත් තමයි අපිට එහෙම බලන්න පුළුවන් නේ. ඒතනට පත් වෙන්න තමයි සමාධිය තියෙන්නේ. ඒ සමාධිය ගන්න වායාම සති කියන දෙකෙන් තියෙන්නේ. වෑයම තියෙන්න ඕන කොතෙන්ද සිහිය පිහිටුවා ගන්නයි. සිහිය පිහිටුවා ගන්න වායාම කරනකොට කරනකොට වෙන්නේ සමාධිය ඇති වෙන එක. සමාධිය ප්‍රඥාවට උපකාරයි. එතකොට දැන් කොහොමද වෑයම් කරන්නේ? බුදුරජාණන් වහන්සේ පෙන්නනවා උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්තා පරයන්ක බැඳගෙන කොණ්ඩ ඍජුව තබාගෙන පරයන්ක බැඳගෙන සිහිය අභිමුඛකොට ඉන්න. දැන් ඕක මේ වර්තමානයේ පොඩි පරස්පරයක් තියෙනවා. අපි ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නේ මේ මුඛ නිමිත්ත හෝ නාසිකාග්‍රයේ සිහිය තබා ගන්න ඕනේ ආනාපාන සති භාවනාවට විතරයි කියලා. අනිත් ඒවට ඕනේ නැහැ කියලා අපි හිතාගෙන ඉන්නේ. නමුත් එහෙම නැහැ. ඕනම කමටහනක් වඩන්න ඉස්සර වෙලා බුදුරජාණන් වහන්සේ පෙන්වන උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන එක කියලා. අරඤ්‍යගතව රුක්කමූලගතව ශුඤ්ඤාගාරගතව නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. ඔය කියන්නේ ආනාපාන සති විතරක් එහෙම නෙමෙයි. බොහෝ සූත්‍රවල. සබ්බිදෝසන සූත්‍රය එතකොට මහා රාහුලවද්ද සූත්‍රය එතකොට ඥාන විභංගි ඔය වගේ ඕන තැනක බලන්ද ප්‍රතිපදාව පෙනවන්නේ පෙන්වන්නේ එතකොට ඕකදී අපිට හොඳ අදහසක් හම්බ වෙනවා මේ සති නිමිත්ත හිත තබා ගන්න කියන එක ආනාපාන සතියේ විතරක් නෙමෙයි කියලා දවසක් රාහුල හාමුදුරුවෝ කෙලේ පෙන්වන උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා ඈ ගහක් මුලකට ගිහිල්ලා පර්යයන්ක බැඳගෙන සිහිය අභිමුඛ කොට තබාගෙන ඉන්නවා භාවනා කරනවා එතන යනකොට එහෙම ඉන්න රාහුල හාමුදුරන්ට ආනන්ද මේ සරිත් මහ රහතන්ට කියන රාහුල ආනාපාන සතිය වඩන්න. දැන් එහෙම ඉඳගෙන ඉන්න කෙනාට පෙන්නනවා දැන් රාහුල හාමුදුරුවෝ ඒ වෙලාවේ ගහක් මුල පර්යංක බඳගෙන සති සතින් උපට්ඨපෙත්වා සිය අභිමුඛට ඉන්නේ කියලා පෙන්නනවා. මේ විදිහට යෝනිසෝ මනසිකාරය කරමින් ඉන්නවා කියලා. එහෙම ඉන්න රාහුල හාමුදුරන්ට කියනවා රාහුල ආනාපාන සතිය වඩන්න කියලා. එතකොට දැන් ඒකේ මම පෙන්නේ එතනින් අපිට හොඳට තේරෙන මේ ආනාපාන සතියට විතරක් නෙමෙයි තියාගන්න ඕනේ කියලා. අනිත් එක අභිධර්ම පිටකේ විභංග ප්‍රකරණේ ඥාන විභංගයේදී හොඳට පෙන්නනවා ලෞකික වේවා ලෝකෝත්තර වේවා ධ්‍යාන මට්ටමකටපත් වෙන කෙනාගේ පත් කරගන්න මනස උත්සාහවත් වෙන කෙනාගේ පැවැත්ම ගැන සීලයේ ඉඳලා ප්‍රාතිමොක්ඛ සංවර සීලෙන් සංවර ආචාර ගෝචරයෙන් යුක්ත ස්වල්ප මාත්‍ර වර්ධත බය දක්මින් ශික්ෂාවන් දැඩිය ගෙන හික්මිලා ඉන්ද්‍රිය සංවරය ඇති කරගෙන භෝජනයේ පමණ දැනගෙන නිදුදුරු කිරීමෙන් යුක්ත වෙලා යන එන ඉරියව් සිහියෙන් හැසිරෙමින් සති සම්පජන්ණය යුක්ත වෙලා ඒබඳු පැවැත්මක් තියෙන කෙනයි සුදුසු කියලා පෙන්වන ඊට පස්සේ සුදුසු කියන්නේ පෙළ දහම යනවා එයා පහු කාලේදී අරණ්‍යගතව රුක්මූලගතව ශුන්‍යාකාරගතව අරණ්‍යයකට ඉස්ගේකට කැලේකට යනවා. ගිහිල්ලා උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්තා කියලා එයා පරයන්ක බඳගෙන කොන්දේ ඍජුව තබාගෙන 100ම මේ පංච නීවරණ ධර්මයන්ගේ මනස පිළිසුදු කරනවා කියන එක පෙන්නන. ඒක මම මතක් කළේ එතනින් හොඳට එකින් එක එකින් එක බෙදලා විභංග කියන්නේ ඒකයි බෙදනවා විභජ්‍යවාදීව බෙදලා බෙදලා බෙදලා පෙන්නනවා. ආරණ්‍යගතවා කිව්වම මොකද්ද අරන්නේ? කියන එක පවා තැනක ඉඳලා මේ ශුන්‍යාගාරය කියන මොකද්ද ශුන්‍යාගාරය කියන්නේ? ඈ සේනාසනයක් කියනවනේ මොකද්ද සේනාසනයක් කියන්නේ? කියන තැන ඉඳලා බෙදලා බෙදලා ඇවිල්ලා උජුං කායන් කියන එකත් පෙන්නලා පරිමුඛං සතෙන් උපටේ තමත ඕනේ මේ මේ ටික කියන්නයි මොකද්ද පරිමුඛං කියන්නේ කතම් පරිමුඛං කියනවා නාසිකක් ගේවා මුඛ නිමිත්තේ නාසයේ කෙලවර හෝ මුඛ නිමිත්තේයි පරිමුඛං කියන්නේ කියනවා සති කියන්නේ මොකද්ද කියනවා යා සති අනුස්සති පටිස්සති සති සරණා කියලා මේ වගේ සිහිය කියන එක ගැන සිහියක් සිහි කරන බවක් සිහි සිහිය නැවත උපද්දන බවක් තියෙනවා නම් කියලා මේ වගේ සිහිය ගැන නැවත නැවත කියනවා. එතකොට අයං සති උපට්ඨිතා හෝති සුපට්ඨිතා නාසිකා ගිවා මුකණිමිති. මේ සිහිය එළඹ සිටියේ වෙයි මනාව එළඹ සිටියේ වෙයි කොහෙද? නාසිකා ගිහු මුකණිමිති. එතකොට මම ඉතින් මතක් කළේ ආනාපාන සතියේ විතරක් නෙමෙයි හැම වෙලාවෙම සත්‍ය නිමිත්තටම හිත තබාගෙන තබා ගන්න අපි හුරු වෙන්න ඕනේ. gedara dorwal වල වැඩ කටයුතු කරනකොටත් සත්‍ය නිමිත්තෙන් සත්‍ය නිමිත්තක හිත තබාගෙන වැඩ කරන්න ඕනේ. මේ කෙලෙස් අඩු වෙන්න නම් දැන් gedara ඊට පස්සේ තව ප්‍රශ්නයක් gedara දොරේ වැඩ කටයුතු කරනකොට සිහියම කරන්න බෑ. හුරු නැහැ. ඒ හින්දා දැන් උපායක් කරනවා අපි වැඩ කටයුතු අඩු වෙලාවට එක තැනක පැය කාලක් හරි භාගයක් හරි ඉඳගෙන සති නිමිත්තක හිත තබාගෙන බුදු ගුණ අසුබේ මරණේ වඩනවා. හොඳට මතක තියාගන්න ඕනේ සති නිමිත්තක හිත තබාගෙන බුදු ගුණ වඩනවා කියලා කියන්නේ බුදු ගුණ අසුබේ මරණය කියලා කියන්නේ සිහියට ආරක්ෂාවක්. හොඳට මතක තබා ගන්න ඕනේ. දැන් මේ ඕනේ බුදු ගුණ වඩනවා, අසුබේ වඩනවා, මරණය වඩනවා කියලා එකක් නැහැ. සිහියයි වඩන්නේ. අපි කියන සති නිමිත්ත හිත තබාගෙන අපි ඉන්නකොට හිත අහකට යනවා. රාග දේශ මොහ අරමුණු ඔස්සේ යනවා. ඒ හින්දා හිතට ආරක්ෂාවක් සපයන්න වෙනවා. සිහියට ආරක්ෂාවක් සපයන්න වෙනවා. සති නිමිත්ත හිත සබාගෙන බුදු ගුණ හිතනකොට සති නිමිත්ත තුලම මනස තියෙනවා අහකට යන්නේ නැහැ. මේ සිහියට ආරක්ෂාවක්. අපි බුදු ගුණ වැඩුවනම් වැඩි සිහියට ආරක්ෂාවක් හැටියට මිසක බුදු ගුණ කියන එක වඩන්න පුළුවන් කමක් නැහැ එහෙම. බුදු ගුණ වැඩුවා කියන එකෙන් කියන්නේ මේ සිහිය වඩන එක. මොකද දැන් අපි කිව්ව අද පැය භාගයක් බුදු ගුණ අපි භාවනා කළා නම් අපි නැගිටිනකොට ඉවරයි. ආයෙත් හෙටත් පැය භාගයක් කරයි. දැන් ඊයේ කරපු එකට වඩා ඒකේ වැඩි බුදු ගුණ වල වැඩි ගතියක් අපිට තේරෙනවද? එහෙම එකක් නැහැ. නේද? හෙට කළා කියලා එහෙම වැඩි ගතියක් තියෙනවද? නැහැ. සතිපට්ඨානෙ වඩනවා කියලා කියන්නේ ඕන අද සති නිමිති හිත සබාගෙන පැය භාගයක් භාවනා බුදු ගුණ භාවනාව කළා. ඒ ඇයි භාගය ඇතුළතම 100 සති නිමිති තුල තියාගන්න පුළුවන් වුණා. දෙවනි දවසේ සති නිමිති හිත තබාගෙන භාවනා කළා. ඔන්න වෙනකට වඩා හොඳට සති නිමිති තුල හිතලා හිත තියෙන ගතිය ඊට වඩා වැඩි. දෙවනි දවසේ සති නිමිති තුල තියාගෙන අපි අර විදිහට කරනවා. දැන් මේ දවස් දෙකටම වඩා හිත සති නිමිති තුල තියෙන ගතිය, බහැරට යන ගතිය අඩුයි. මේ විදිහට එන්නේ එන්නේ එන්නේ සිහිය තමා තුල සති නිමිති තුල බැඳිලා පවතින ගතිය වඩන්න පුළුවන් වඩන්න ඕනේ. ඇයි මේක කරන්නේ? එක තැනක ඉඳගෙන මේ සිහිය හුරු කරන්නේ වැඩ කටයුතු කරන්න ඕනේ අපි සිහියෙන්මයි නැතිනම් කෙලෙස් අකුසල විතර්ක රාග දේශ මොහ ඇති වෙන්නේ මේ එක තැනක ඉඳගෙන ඉන්නකොට නෙමෙයි ජීවිතයේ ජීවත් කරනකොට හැතිරෙනකොට හැතිරෙනකොට ජීවිතේ ජීවත් කරනකොට සිහියෙන්ම කරගන්න ඕනේ කෙලෙස් ඇති වෙන්නේ නැතුව. ඒක කරගන්න තරම් සිහිය බලවත් නැහැ. ඒ හින්දායි එක තැනක පැය කාලයක් උපායක් හැටියට කරන්නම දෙයක් නැති හින්දා. උපායක් හැටියටයි පැය කාලක් පැය භාගයක් හරි ඉඩ ලැබෙන විදිහට පැයක් හරි එක තැනක ඉඳගෙන මේ කරන සති නිමිත්ත හුරු කරනවා. ඇයි මේක කරන්නේ? ඊට පස්සේ නැගිට්ටට පස්සේ මේ සිහියම කරන්න පුළුවන් තත්ත්වෙට මනස ටික ටික ගන්න මේ හදන්නේ. එයාට හතර ඉරියව්වෙම කරන්න කියන හැම දෙයක්ම 100 පිටලාම කරන්න පුළුවන් නම් එක තැනක විතරක් ඉඳගෙන ඉන්නවා කියලා එකක් නැහැ. එයාගේ ජීවිතේම භාවනාව. ඉඳගෙන ඉන්නවා, නිදා ගන්නවා, ඇවිදිනවා මේ කියන මේ හතර ඉරියව්වෙම 100 යෙදෙන්න ඕනේ. එක තැනක අපිට කරනවා කියන එකෙන් අපි කියනවා අනිත් තැන්වලදී නැහැ කියන එක. අනිත් තැන්වලදී අපහසුයි අපිට. බෑ තාම කියන එක. එතකොට එක තැනක ඉඳන් කෙරිය මෙහෙම තැනකට ගන්නයි කියන අත්දැකීම් නැති වුණ කටියක් කරන්නේ. අපි මේ පැය කාලක් භාගයක් භාවනා කරන නිවන් දකින්න කියන කොහොමද නිවන් දකින්නේ කියන කාරණාව තේරුම් කරගන්න. දෙලින් වලට කියන්නේ පැය භාගයක් පැය කාලක් භාවනා කරලා නිවන් දකින්න ඇත්ත. මෙහෙම කළාම මොකද වෙන්නේ? සිහිය පිහිටවා ගන්න ටිකක් හුරු වෙනවා. ඊට පස්සේ ඒ මෙහෙම කළා කළා සිහිය පිහිටවාගෙන ඒ සිහියම වැඩ කටයුතු කරන්න පුළුවන්. එහෙම වැඩ කටයුතු කරන්න පුළුවන් නම් නීවරණ ධර්ම අඩුයි. නිවර්ණ ධර්ම කියනකොට අර පෙන්නපු අරමුණු උපදිනකොට මේ තියෙනවමයි ඉන්නවමයි කියලා පය ගහලා පෙන්න ගතිය අඩුයි. ඊට පස්සේ නිවර්ණ ධර්ම අඩු වුණාම ප්‍රඥාව මේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ හැටියට බලාගන්න පහසුයි. එහෙම බලාගත්තාම තණ්හාව නැති වෙලා මේ සත්‍ය අවබෝධ වෙනවා කියන තැන දක්වාම තියෙනවා මේක. නිවන් දකින්න තමයි. නමුත් මේකේ තියෙනවා පළක්. නිවන් දකින්නේ කොහොමද කියන එක වචනේ නෙමෙයි. එතකොට දැන් අපිට තියෙන්න ඕනේ අර මේ සමාධිය කියන කාරණාව නිවර්ණ ධර්ම දුරු කරගන්න මේ සිහිය කියන එක හතර ඉරියව්වෙම ඉඳෙන මට්ටමට આવොත් විතරයි. ඒ හතර ඉරියව්ව හැම තැනකදී හැම වැඩක්ම සිහියෙන්ම කරනත් කොච්චර දුරට කියනවා නම් ඈ අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හොති ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හොති සම්මිංජිතේ පසාරිතේ සම්පජානකාරී හොති ඈ ඉදිරියට යනකොට ආපහු එනකොට අතපය හකුලනකොට දිගාරන වටේට මේ තැන ඉඳලා සිහියෙන් කරන්න එහෙම ඔයගලන්ට බෑනේ තාමනේ. එහෙනම් කොහොම හරි කරන්න ඕනේ කියලා එකක් නැහැ. ඒකට උපාය තමයි ඔයගොල්ලෝ පැය කාලක් හරි භාගයක් හරි ඉඳගෙන මේ සිහිය බලවත් කරන එකයි කරන්නේ. අපි ඔකේ අර්ථය නොදැන කලාට කරනවා නම් ඔකේ අර්ථය උකයි. මේ මේ අපි දන්නේ මේ කරන දේ අපි කරන දේද දන්නේ අපි මොකටද කරන්නේ කියලා. ඇයි මේ ටික කළේ? ඇයි මේ ටික කරන්නේ? මේ ටික කළාම මේ ටික මෙහෙම කළාම මේ හතරේ මේ හැම දෙයක් කරන් ගියාම තන හැම තැනකදී දුවන මට්ටම සිහි ගන්න පුළුවන්. එහෙම ගත්තාම ඒ තත්ත්වයටපත් වෙච්ච මනසකයි නීවරණ ධර්ම අඩු වෙන්නේ. මිතක පැය කාලක් ඉඳගෙන ඉන්න ඉන්නවා භාවනා කරනවා. ඊට පස්සේ පැය කාලෙන් පස්සේ නැගිටිට පස්සේ ආයෙත් අර පරණ විදිහටම නම් ඉන්නේ අපිට කවදා නීවරණ ධර්ම අඩු වෙන්නේ? නෑ. අපි පැය කාලක් හරි කළා නම් ඒකේ අර්ථය තියෙන්න ඕනේ. ඒකයි මම මේ කිව්වේ සතිපට්ඨානේ වඩන හැටි දැනගන්න. අනුරුද්ධ මහරහතන් වහන්සේ දේශනා කරන යමෙකුට සතර සතිපට්ඨානය වැරදුනා නම් ඔහුට නිවන වැරදුනේ වෙයි. අය කතා දෙකක් නැහැ. සතර සතිපට්ඨානය වැරදුනා නම් නිවනමයි වැරදුනේ වෙන මොකුත් නැහැ. මේකේ අර්ථය හරියට මේ වඩන්නේ ඇයි කියන කාරණාව ඕගොල්ලෝ නොගත්තොත් තේරුම් කර නොගත්තොත් මගේ වචනය අදහන්න එපා. මේක තමන්ගේ ජීවිතයෙන් වෙන්න පුළුවන් දෙයිද කියන කාරණාව විතරක් හිතන්න. ඒක තේරුම් කර නොගත්තොත් වැරදුනේ සතිපට්ඨානය නෙමෙයි නිවන. ඔය සිහිය අල්ලගන්න එකට මම පොඩි උපමාවක් කියන්නම් උපමා කතාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන සංයුත්ත නිකායේ කියනවා චප්පානක කියලා සූත්‍රයක්. සත්තු 6 දිනක් ගැන පෙන්වන සූත්‍රයක්. මෙන්න මේ සූත්‍රයේ වචන ටික නෙමේ හොඳේ අවධානයේ මේ පෙන්වන අර්ථය දිහා බලන්න. එතකොට ඕගලන්ට මේ මම කතා කරපු එකේ යම් සැකයක් තිබුණා නම් කොහොම වෙන්න බෑනේ කියන හරි ඒක පවා දුරු වෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ චප්පාන චප්පාන කියලා කියන්නේ මේ පාණින් 6 දෙනෙක් කියන අදහස සත්තු 6 දෙනෙක් උපමා කරගෙන දේශනා කළ සූත්‍රයක් තියෙනවා. ඒ කියන්නේ කිඹුලෙකුයි නරියෙකුයි බල්ලෙකුයි වඳුරෙකුයි කුරුල්ලෙකුයි නයෙකුයි එතකොට මේ සත්තු 6 දෙනා අරගෙන නානා ගති නානා අදහස් තියෙන සත්තු 6 දෙනා අරගෙන ඒ සත්තු 6 දෙනාගේ නැටි හයේ ලනු කැලි හයක් බඳිනවා. ලනු කැලි හයක් බඳිනවා. බැඳලා ඉතුරු ලනු කිරවල ටික ඔක්කොම එකට එකතු කරලා ගැටයක් ගහනවා. ගැටයක් ගහලා අතහරිනවා. දැන් හොඳට අදහස ගන්න හිතට මවා ගන්න සත්තු 6 දෙනා ඉන්නවා උන්ගේ නැටි කිරවල වල ලනු කෑල්ලක් බඳිනවා. ඒ ලනු කෑලි හයක් බඳිනවා. ලනු කෑලි හයේ අනිත් කෙරවල් හය තියෙනවනේ. ඔක්කොම එකට අල්ලලා ගැටයක් ගහලා අතාරිනවා. දැන් නානා ගති ඇති සත්තු හය දෙනා කිඹුලා දිනවා වතුරට යන්න, නයා දිනවා හුඹහට යන්න, බල්ලා දිනවා ගමට යන්න, නරියා දිනවා සෝනට යන්න, කුරුල්ලා දිනවා අහකට යන්න, වඳුරා දිනවා කැලේට යන්න. දැන් මේ ලොකු කලබගෑනියක් එහාට යනවා මෙහාට ඇදෙනවා එහාට මෙහාට ඔහොම යනවා. ඔතනින් යම් කෙනෙක් බලවත් වුණා නම් ඔක්කොම ටික ඇදගෙන යනවා කියනවා. කිඹුලා බලවත් වුණොත් ඔක්කොම ටික ඇදගෙන වතුරට යනවා. නයා බලවත් වුණොත් ඔක්කොම ටික ඇදගෙන හුඹහට යනවා. වඳුර බලවත් වුණොත් ඔක්කොම ටික ඇදගෙන කැලේට යනවා. කුරුල්ල බලවත් වුණොත් ඔක්කොම ටික ඇදගෙන අහකට යනවා. එතකොට නරිය බලවත් වුණොත් ඔක්කොම ටික ඇදගෙන තොහොනට යනවා. බල්ල බලවත් වුණොත් ඔක්කොම ටික ඇදගෙන ගමට යනවා. මහණෙනි ඒ වගේ නානා ගති ඇති දැන් මේ උපමාවක් කියලා නානා ගති ඇති නානා අදහස් ඇති සත්ව හය දෙනෙක් වගේ තමයි මහණෙනි ඇහැ කන දිව නාසය ශරීරයේ මනස මේ ආයතන හය පෙන්නවා දැන් ඔය සත්ව හය දෙනාගේ නැටිත් අපි එකට බැඳලා තියෙන්නේ කොහොමද එකට බැඳලා තියෙන්නේ දකින්න දේ අහන්න පුළුවන් අහන දේ බලන්න පුළුවන් ගඳ සුවඳ දේ බල දැනගන්න දේ පේනවා පේන දේ ගඳ සුවඳ බලන්න පුළුවන් ඈ එතකොට රස විඳින දේ දකින්න පුළුවන්, දකින්න දේ රස විඳින්න පුළුවන්, සිහි කරන දේ බලන්න පුළුවන්, බලන දේ සිහි කරන්න පුළුවන් කියලා නැති ටිකත් එකට බැඳලා තියෙන්නේ දැන්. දැන් ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් අර සත්තු ඒ තැන් වලට අදිනවා වගේ ඇහැ අදිනවා රූප බලපං. කන අදිනවා ශබ්ද අහන්න. නාසය අදිනවා ගඳ සුවඳට. දිව අදිනවා රස. කය අදිනවා ස්පර්ශයට. හිත අදිනවා ධර්ම වලට. යමෙක් බලවත් වුණා නම් ඔක්කොම ටික ඇදගෙන යනවා. ටීවී එකක්වත් දාලා හොඳ ලස්සන පිටර් එකක් එහෙම ගියොත් ඔන්න දැන් ඇහැට තියෙන හේතු ටික ඔක්කොම බලවත් වුණා නම් අනිත් ඔක්කොම මතක නැහැ ඔක්කොම ටික අදගෙන දැන් ඔන්න එයා පිටර් එකක් බලනවා ඊට පස්සේ කනට තියෙන හේතු ටික බලවත් වුණොත් හොඳට සින්දුවක් එහෙම ඇහෙනවනම් අනිත් ටික දුබලයි ඔන්න ඒ ඒ පැත්තට අදගෙන යනවා ඔය කිව්වේ කාගෙනද මේ ලෝකේ ඉන්න කෙනාගේ මනස ගැන හොඳට බලන්න ඔය මනසෙන් নানা ගති ඇති සත්තු හය දෙනා එකට බැඳලා එහාට මෙහාට එහාට මෙහාට අදිනවා ඔහොම ඇද ඇදලා හිතපු ගම ගැටගෙන යනවා. ওই ගතිය නැද්ද ඔයගලන්ගේ මනසේ? රූප ගැන, ශබ්ද ගැන හිමිතේරම හිත හිත හිත හිත දිනනවා. රූප වලට හේතු වෙච්ච එක ටග්ගල එකට දුවනවා. නේ? වෙනවනේ. ඊට පස්සේ ඔය උපමාවෙම බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ කියන දෙවනුවට නානා ගති ඇති නානා අදහස් ඇති සත්තු හය දෙනා අරගෙන සත්තු හය දෙනාගේ නැති කෙරවල් හයේ ලනු කෑලි හයකුත් බැඳලා ඒ ලනු කෑලි වල ඉතුරු කොනවල් ටික කණුවක හරි තැඹක හරි බඳිනවා. දැන් කණුවක හරි තැඹක හරි බැඳහම ඉස්සෙල්ලා වගේ නයා හුඹහට යන්න කිඹුලා වතුරට යන්න බල්ලා ගමට යන්න නදිය සෝනට යන්න කුරුල්ලා ආහතට යන්න වඳුර කැලේට යන්න අදිනවා. ඇද්දට පුළුවන් දෙදගෙන යන්න. බැහැ දැන් අනිත් කෙරවල් ඔක්කොම බැඳලා කොහෙද? හැඹක කණුවක ඇදලා ඇදලා ඇදලා ඇදලා හෙම්බත් වෙලා මොකද වෙන්නේ? කණුව තුලම වැටිලා ඉන්න දවසක් එනවා කියලා පෙන්වනවා. ඒ ටික පෙන්වලා බුදුරජාණන් වහන්සේ පෙන්වන මහණෙනි මම සතර සතිපට්ඨාන කැඹකට උපමා කරමි. කණුවකට උපමා කරමි කිව්වා. හරිද? දැන් ඔන්න බලන්න මේ කැඹෙන් මේ කණුවෙන් තුල බැඳලා තිබුණා නම් වෙනද ඇදගෙන යන මට්ටම ඇදගෙන යන්න බැරි වෙන්න ඕනේ නේද? දැන් වෙනදට අපේ මානසික මට්ටම එහෙ මෙහෙ අරමුණු හිත හිත හිත හිත තියෙනවා මොකක් හරි තියෙච්ච ගමන් ටක් ගාලා ඔන්න කටේ දාගත්ත එක කෑවා. එයා බලවත්. නැත්නම් ටක් ගාලා බලනවා ඔන්න රූපයක්. නැත්නම් සද්දයක් අහනවා. කියලා දුවනවනේ. නමුත් දැන් එහෙම නැහැ. කැම්බක බැඳලා හැම වෙලාවෙම 100න් ඉන්නේ. සති නිමිත්ත හුරු කරනවා. සති නිමිත්ත තුල ඉඳ උත්සාහවත් වුණා කියලා රූප බලන්න, සද්ද අහන්න, ගඳ සුවඳ ලබන්න තියෙන හිත නූපදින්න නෙමෙයි රූපය බලන්න ඕනේ කියලා හිතනවා. එහෙනම් සංගල මතක් කියලා අපව ගන්නවා. සද්දයක් අහන්න ඕනේ කියලා හිතනකොට නෑ. අපව මේ 100කට කියන්නේ 100ට ගන්නවා. දැන් බැඳලා යන්න දෙන්නේ ඔහොම ටික ටික ටික ටික ටික ටික හුරු වුණාම මේ සති නිමිත්ත තුලම මන හිත බැඳිලා පවතින දවසක් එනවා. අර ඔක්කොම බලවත් වෙලා. ඒ කියන්නේ රූප බලන්න සද්ධාහන්න තියෙන මේ කැමැත්ත හික්මිලා හික්මෙන හොඳට මේ හේ ගිය මට්ටමකට දැන් වගේ සරුසාර නැහැ හොඳට අප්‍රාණික මට්ටමටපත් වෙනවා. අන්න එදාට ගිනි තියන්න සුදුසු. අන්න ඒ තත්ත්වයට ගත්තාමයි අනිත්‍ය දෙයක් දුක් දෙයක් රෝගයක් කියලා බලන්න පුළුවන් මිසක මේ අම්මු කැලෑව ගිනි තියන්න හදනවා බෑ. ඉස්සෙල්ලා මේක කපලා ටිකක් වේලන්න. මේ කෙලෙස් වන්නේ. ඒකට තමයි මේ සමාධියෙන් කරන්නේ ඉතල විරාග බවක් හදනවා. එතකොට ඒ සිහිය හුරු කරන්න කියලා කිව්වේ. ඒකයි මම කිව්වේ අපි පැය භාගයක් විතර භාවනා කළාට කිසි තේරුමක් වෙලා නැහැ නැත්තම් අපි නැගිටිනකොට ආපහු අර සත්‍ය ඇදගෙන යන මනසේ ඉන්නේ. බුදු ගුණ හෝ අසුබේ හෝ මරණය හෝ පැය භාගයක් විතර අපි භාවනා කළොත් ඉන්නකන් නම් තැඹේ ඉන්නවා. ඊට පස්සේ අපි සතර සතිපට්ඨාන නැතුවයි ඉන්නේ නේද? නමුත් සතර සතිපට්ඨාන කියන එක හතර ඉරියව්වෙම අපේ රැකවරණේ තියෙන්න ඕනේ නේද? ඉඳගෙන ඉන්නකොට විතරද අපිට ජරා මරණ දුකට හේතු රැස් වෙන්නේ? ඉඳගෙන ඉන්නකොට විතරද නීවරණ ධර්ම ඇති වෙන්නේ? එහෙනම් සතර සතිපට්ඨානේ හැමතැනකදීම යෙදෙන්න ඕනේ නේද? එහෙම යෙදෙන්න බැරි නිසා මේ ටික කොලේ මෙතෙන්ට ගත්තේ. එහෙනම් මේ ටිකෙන් හුරු කොලේ එක තැනක ඉඳගෙන හුරු කොලේ මොකටද? හැමතැනකදීම ඔරොත්තු දෙන්න. හැමතැනකදීම 100න් ඉඳලා කලේ මොකද්ද? කෙලස් වනේ තෙහෙට්ටු කළා නැති කළා නෙමෙයි. තියෙන බලය අඩු වෙනවා සම්පූර්ණයෙන්ම. ඊට පස්සේ ගිනි තියන්න පුළුවන්. ඊට පස්සේ පංච උපාදානස්කන්ධය. ඒක මේ මේ සමාධිය හැමදාම ප්‍රඥාවට උපකාර මිසක. හොඳට බලා ගන්න සමාධිය ප්‍රඥාවට උපකාර. පංච උපාදානස්කන්ධය අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, රෝගියක්, කුලක්, ගඩක් හැටියට දුක්ඛේ ඥානං ඇති වෙන විදිහට බලන්න නම් ඕනේ ඕකනම් ප්‍රඥාව. ඕකට ඉදයි මේ මේකෙන් හැදෙන්නේ. සමාධිය. ඔන්න සමාධිය ප්‍රඥාවට උපකාරයි. හැබැයි ඉතින් හතර ඉරියව්වේම සිහිය පවත්වන්නට පවත්වන தත්ත්වයට ආවොත් තමයි කෙලෙස් හේගිය මට්ටමට තෙහෙත් වෙච්ච මට්ටමටපත් වෙන්නේ. හතර ඉරියව්වේම සිහිය අල්ලගන්න පුළුවන් තත්ත්වයට පත් කරන්න අපිට ක්‍රමයක් කරන්න වෙලා තියෙනවා. අර එක තැනක ටික ටික හරි ඉඳිමින් මේක වැඩි කරගන්න වෙලා තියෙනවා. ඒක ටික ටික එක තැනක ඉඳිමින් කරමින් ආපහු හැසිරෙනවා. 100න් ඉන්නවා. ආයෙ 100න් ඉඳමින් ටික ටික එකතන ඉඳන් කරනවා. නමුත් එහෙම කරන්නත් බෑ. ඒ සිහිය එකතැනක ඉඳලා හුරු කරන්න කෙනෙකුට ගොඩාක් අමාරු නම් ඒ කියන්නේ එකතැනක ඉඳලා ටික ටික හරි සිහිය හුරු කළා. සිහිය අල්ලගන්න හැමතැනදීම අල්ලගන්න තියෙන තත්ත්වයට ගන්නත් බෑ. කය වචන දෙක සංවරයි නම්. එයා රළුමයි. එයාට මෙහෙ එක තැනක ඉඳලා යමක් කරනවා කියන එකක් බෑ. ලේ වැකුණු අත් ඇතුව සත්තු මරනවා නම් ඈ ඔය කාමයේ වර්ධව හැසිරෙන්න නම් හොරු හොරකම් කරනවා නම් බොරු කේලම් පරස වචන කියනවා නම් ඒ මනුස්ස රළුයි. භාවනා කර කර හොරකම් කරනවා. සත්තු මරනවා කාමයේ වර්ධව හැසිරෙන්න මේව රළුයි. නෑ ඒ මනස රළු ඒකට උරුක් දෙන. ඊට පස්සේ වෙනවා එහෙනම් මේ ටික කරන් දෙයට මේ ටික හදා ගන්න වෙනවා. කය වචන දෙක සංවර කර ගන්න වෙනවා. ඊට පස්සේ යටත් පිළිසෙන් පන්සිල් හෝ රකින්න පුළුවන් නම් ඒක හැමෝටම පුළුවන්. පන්සිල් කියනකොට මෙහෙමයි. ඉඳලා හිටලා කැඩෙනවා එහෙනම් අපිට බෑ කියන තැනකින් ගන්න එපා. <laughs> ඒ කියන්නේ වැටි වැටි තමයි නැගිටින්න ඕනේ. විතෙන් විතක් හරි පන්තිල රකින්න පුළුවන් නේ. එහෙම කෙනාටත් පුළුවන්මයි. එයාගේ ජීවිතේ පන්සිල් නොරකින්න බවින් හිස් නැහැ. ඒකයි. පන්සිල් කියන එක නෑමයි කියන තැනකට ඉදරි. සමහරට දවාලේ පන්සිල් කැඩුනා. නමුත් ඒක වැරද්ද මම මම ඊට පස්සේ කරන්නේ නැහැ කියන තැනින් හදාගෙන රාත්‍රී කාලේ උත්සාහවත් වෙනවා. කියන්නේ මම මේ පන්සිල් කඩන්න ඕගලන්ට බලයක් දෙනවා නෙමෙයි. මම මේ නුවණ කියන්නේ නැත්තම් අපිව ඉන්න තැනින් වැටේ. ඇයි පන්තිලුත් නැත්තම් බෑ කිව්වහම ඕගලන්ට හිතෙයි අපි අති මේ වැඩේ කරනවා එහෙනම් අපිට බෑනේ කියලා. මම මේ කියන්නේ පන්තිලුත් නැති කෙනාට කියන්නේ එයාගේ ජීවිතේ එහෙම එකක් නෑ කියන තැනක ඉබේම තියෙන එයා මස් වෙද්දේ කියන කියන එක. එයා මෙහෙම තැනක නෑ කියන එක. නේද? එකකින් කවුරුත්ම ගන්න එපා පන්තිල් නැති කම හොඳයි කියලා සාධාරණීකරණය කරන්න හැදුවා නෙමෙයි. දහමෙන් වැටෙන එක නැති කරන්න ඕන කිහින්දයි මම මේ ටික මතක් කරන්නේ. ඊට පස්සේ කය වචන දෙකේ සංවරය ඇයි හිත හදාගන්න. ඒ කය වචන දෙක සංවර කරගත්ත කෙනාට පුළුවන් එක තැනක විනාඩි 10 10 හරි 5 5 හරි භාවනා කරලා බුදු ගුණ අසුබේ මරණය ඔය සම්ම 40 කමතාලු මොන එකක්. එහෙම නැත්නම් සති නිමිත්තක හිත තියාගෙන මේ කය අනුව බලනවා. මේක ශරීරයේ තියෙන කෙස්ලොම් නියදත් හමු ඒත් දැන් ආශ්‍රව නැහැ. සති නිමිත්ත කිසිදෙයක් බැහැර කය හෝ බලනවා. ආධ්‍යාත්ම බැහැර හෝ බලනවා. එහෙම නැත්නම් සති නිමිති හිත සබාගෙන උපදින උපදින වේදනාවන් ගැන අවධානයෙන් ඉන්නවා. එහෙද මේ කායනුපසන දුගුවත් වේදනානුපසන දුගුවත් ප්‍රතිපත්තාන එකයි. ඒ කායනු ආන් දික්කවේ මග්ගෝ එකම මගයි කියලා ඒකත් එකෙන් පෙන්වන්නේ. චත්තාරෝ සතිපට්ඨානා කියලා බහුවචනේ නවසන් කරනවා. මොකද ප්‍රභේද හතරකට බෙදුවට සිහිය හතරක් නෙමෙයි නිසා. සතිපට්ඨානය එකයි එකට උපස්ථායක උපකාරක ධර්මතා හතරක් නේ. එහෙම නැතු 104ක් එහෙමනම් නෙමෙයි. 101මයි. එතකොට මේ සතිපට්ඨානේ හත නිමෙති තියාගෙන වේදනාව හෝ බලනවා. එහෙම නැත්නම් උපදින නීවරණ ධර්මයන් හෝ නැත්නම් ධර්මයක් සම්මර්ෂණය කරන බව හෝ තමා තුළ නීවරණ තියෙනවා මන් තුළ දැන් මෙහෙම දේවල් නැහැ මේ වගේ ධම්මනිසකාරයේ කෝ ඉන්නවා කියන්නේ ඒත් සත්‍ය නිමිත්තමයි තාවු වෙන්නේ එහෙම නැත්නම් ධම්මානුපස්සනාවට අයිති එහෙම නැත්නම් උපදින උපදින ඒ සිතත් නැතිව gedara කියලා හිතනවා. ඒ සිතත් නැති වුණා නේද? ඉතල සිතත් නැති වුණා නේද? කියලා අපිට එහෙම නැත්නම් චිත්තානුපස්සනාව සරාග සිතක් තියෙනවා නම් එතකොට මේ සරාගං වා චිත්තං සරාගං චිත්තං චපජානාති. මේ විතරාගං වා චිත්තං විතරාගං චිත්තං චපජානාති. ඒ කියන්නේ තරාගසිත තරාගසිතයි විරාගසිත විරාගසිතයි කියලා ඒ බව හඳුනා ගැනීමෙන් හෝ ඉන්නවනේ 100ක තබක්. ওই ටිකෙන් මොකක් හරි එකකින් කරනකොට වෙලා තියෙන එකක්. මේ ටික කරන එකෙන් මොකද වුනේ? මේ සිහිය බලවත් වුණොත් මේ සිහිය සති නිමිත්ත තුල සිහිය තියෙන එක වැඩෙනවා, වඩන්න පුළුවන්. මේ සිහිය එන්නේ එන්නේ සති ඉන්ද්‍රිය, සති බල, සති සම්බොජ්ජංග සම්මා සතිය කියන තැන දක්වා වැඩෙනවා සිහිය. මේ සිහිය වැඩෙනකොට ඒ සිහිය වැඩෙන මට්ටම් අනුව තමයි අපිට දැන් ඉන්ද්‍රිය කියලා කියන්නේ ඕනම කටයුත්තක් කරනවා සිහිය ප්‍රදානව කරන්න පුළුවන්. එතනට ආවා ආවාම. දැන් අද ඉන්ද්‍රිය වැඩිලා නැහැ කියන ඕගොල්ලන්ට සිහිය ප්‍රදාන කරගෙන කරන්න බෑ. ඕනම වැඩක් කරන්න පුළුවන් සිහිය වැටෙන්නේ නැතුව හොඳට බලවත්ව තියාගන්න කියලා තැනක් තියෙනවා. ওই තැන දක්වා සිහිය වඩන්න. සිහිය ඉන්ද්‍රිය වෙන විදිහට සිහිය බලවත් වෙන විදිහ ඒ කියන්නේ බොජ්ජංග සති සම්බොජ්ජංගය බෝධිය අංගයක් වෙච්ච සී. ඒ කියන්නේ අන්න යම් සීයක හොඳට කෙලෙස් හේගිය හෙත් වෙන මට්ටමකට ගේනවා. ඒකම සම්මා සත්‍ය නිවැරදිම සීය කියන තැනකට එනවා මේ සත්‍ය අවබෝධ වෙන තැනට එනකම්. එතකොට මේ ටික ඕනේ මේ සීය ඕනේ සතිපට්ඨානේ වඩනකොට වෙන්නේ මොකද? නීවරණ ධර්ම දුරු වෙනවා. නීවරණ ධර්ම දුරු වෙනවා හිත සමාධිය කියන්නේ. ඒ කියන්නේ නොවේ කර්මනෝ දුවන්නේ නැහැ කියන්නේ එක එක තැනක ඉන්නවා කියන එක. නේද? එහෙම වෙනුනහම පුළුවන් එක තැනකට නම් ආවේ එයාව දැන් බලාගන්න දැන් අපිට ගෙදර කියලා හිතනකොට එහෙටත් හිත දුවනවා. කොළඹ කියලා හිතනකොට අරහෙටත් දුවනවා. ගාල්ල කියලා හිතනකොට මෙහෙත් දුවනවා. නමුත් හිත එකඟයි නම් උපදින එකම දේ මනස නම් මනස තුලම මේ ඔක්කොම ගෙදර ගාල්ල කොළඹ කියලාවත් මනස තුල උපදින දේ මනස තුලින්ම අහු වෙනවා කියන තැනකට එනවා එන්න පුළුවන් එදාට එදාට මේ උපදින සීලයක පිටලා සමාධි වඩ වඩ එහෙම පංච උපාදානස්කන්ධය අනිත්‍ය හැටි දුක් හැටි රෝගයකට මේ විදිහට බල බල බල බල බල බල යනකොට වෙන්නේ මොකද්ද මේ සංඛාරය සංසිඳෙනවා අනිත්‍යවත සංඛාරා උපාද වය ධම්මන උපජ්ජිත්ව නිරුද්ධಂತಿ තේසං උපසමසුකෝ මේ සීල සංස්කාරයන් අනිත්‍යයි ඉපදෙ නැති වෙනවා හටගෙන නැති වෙනවා ඒ සංඛාරයන්ගේ සංසිඳීම සැපයි. මොනවද සංඛාරය කියලා කියන්නේ? තුන් භූමිය අනුව ගිය සියලුම ධර්ම. කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියලා ඕගලන්ට ගෙවල් කියලා හිතෙනවා නම්, යාන වාහන ඉඩකඩම් කියලා ඔය හිතෙනවා නම්, ඕව තමයි. ඕව සංසිඳීම, සංසිඳන්නේ අපේ මනස තුල. ඕව දැනට ඕව තුල තමයි ඔය මනස තුලම උපදින ඕව තුල තමයි ලෝකෙ පිටුලා තියෙන්නේ. ගෙවල් තියෙනවා, දොරවල්, යාන වාහන, ඉද කඩන්, ඉර හඳ කියලා හිතන්න පුළුවන් ඔක්කොම සංකාරයි. ඒකද ওই සංකාර සංසිඳෙනවා. සංසිඳෙනවා දවසක. මේ සීලයක පිහිටලා සමාධි වඩ වඩ මේ විදිහට නුවණින් බලනකොට මේ අරමුණු සංසිඳන දවසක් එනවා. මේ සංසිඳෙන නිසා ඒකයි පංච උපාදානස්කන්ධය අනිත්‍ය හැටියට දුක් හැටියට රෝගයක් හැටියට නුවණින් යොන්තු මනසිකාරය කළ යුතුයි සීලයක පිළිබඳ සම්බන්ධව. යෝනිසෝච මනසිකරන්තෝ පාමොජ්ජං ජායති. ඔන්න දැන් මෙහෙම යෝනිසෝ මනසිකර කරන ප්‍රමෝදී උපදිනවා. ප්‍රමෝදිතස්ස ප්‍රීති ජායති. ප්‍රමෝදිත මනසක් ඇති කෙනාට ප්‍රීතියක් දැනෙන, නිරාමිත ප්‍රීතියක් දැනෙනවා දැන්. මෙතන සංසිඳනකොට මේ ප්‍රීති මනස කායම් පස්සම්පති. ඔන්න ප්‍රීති සහගත මනස ඇති කෙනාගේ හිත කය දෙක සංසිඳනවා. පස්සද්ද කායේ සුඛං වේදේති හිත කය දෙක සංසිඳන කෙනාගේ හිත කය දෙකම සැප සහගත වෙනවා සැප විඳිනවා හිතින් කය දෙකම සැප විඳිනවා සුඛිනෝ චිත්තං සමාධියති හිත සමාධි වුණාම සැප සහගත කය හිත දෙක සැප සහගත කල්ලි හිත සමාධි වෙනවා සමාහිතේ චිත්තේ යතහා භූතම් පජානාති අන්න හිත සමාධි වෙච්ච දවසට ඇත්ත දකින්න ඕගොල්ලෝ යම් නැත්තක් දැනගෙන ආවා නම් අතීතේ නිරුද්ධ වෙලා අනාගතේ ඉපදෙලා නැහැ වර්තමානේ හටගෙන නැති වෙන කියලා. ඔන්න ඒ ඇත්ත නැ පේන දවස. තාම පේන්නේ නැහැ. බලන්න අපිට එන්න උනා රවුම. ඔය ඇත්ත බලාගන්න එන්න උනා අපිට රවුම. ඔන්න ඇත්ත පේන දවස. ඇත්තටම අතීතේ නිරුද්ධ වෙලා අනාගතේ ඉපදෙලා නැහැ වර්තමානේ හටගෙන නැති වෙනවා කියලා ඕගොල්ලෝ දැකපු දවසට මේ ලෝකෙ ගැන කලකිරෙනවා. මෙහෙම තැනක මේ තුන් කාලේම ඇති බවට අරගෙන ජරා මරණ දුක් විඳ මේ සතර කෙලවරක් නෑ නේද? එදාටයි මේ දුකේ කලකිරෙන්නේ. මේ පැවැත්ම ගැනම කලකිරේ. කලකිරෙන්නේ නොයලෙනවා. දැන් මේ ධර්මියෝ තියෙනවා දරුවා ගෙවල් දොරවල් කියලා උපදින ගතියක් තියෙනවා නම් නැති වෙන්නේ දැන්. කලකිරෙන්නේ නොඇලෙනවා. ඒවත් දැන් මේ කිසිම දෙයකට කිසි සංස්කාරයකට කැමති නැහැ. නොඇලෙන්නේ මිදෙනවා. මේ තුන් කාලය අනුගේ මනසින් ඔයගොල්ලෝ මිදෙනවා. මිදුනහම මිදුනා කියන නුවණක් පහළ වෙන මොකද්ද? සීන જાති උසිතම් භ්‍රමචර්යයන් කතං කරණීය නාපරං හිතත්තයි පජානාති. යමක් සඳහා නම් මේ භ්‍රමචර්යාව හැසිරෙන දැන් ඒක හැසිරලා ඉවරයි. කල යුත්ත කළා. දැන් ආයේ උපදින්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධ දුකේ උපදින්නේ අතීතයේ ඇති බවට උපදින්න තියෙනවා නම් හේතුවක් ඒක නෑ දැන්. අනාගතයේ ඇති බවට උපදින්න යමක් තියෙනවා නම් ඒක නෑ දැන්. එහෙම අවිද්‍යාවක් නෑ තමා කියලා. එහෙම උපදින්නේ නෑ. දැක්කට පස්සේ දැකපු එයා අපි කියමු දැන් gedare ඉන්නවා කියලා අපිට සිහි වුණොත් නෑ ඒක සිහි ගෙදර කියලා සිහි වුණේ අපිට නේ ඒක විතර්කයක් නේ කියලා අපි බැලුවට ආයෙත් ආයෙත් ගෙදර කියලා සිහි වෙන්න පුළුවන් ගතිය නැති වෙලා නැහැ නේද අපිට? යම් අරමුණු උපදින්න තියෙන ගතිය නැති වෙලා නැහැ නේද? ජාති නිරෝධය කියලා කියන්නේ ඉපදීමම නැති වෙන්න ඕනේ. යම් අවිද්‍යාව තේසයක් නැති වුණොත් විතරයි වෙන්නේ. ගෙදර කියලා උපදින එකේ ඇතිවීම බැලුව නැති බවට බැලුවට උපදින එක නැති වෙලා නැහැ. ඇති වෙච්ච එකක නැති බව බලන්න පුළුවන්. ඇති වෙන බව නැති කරනවා කියන එක යමාරු. gedara කියලා ඇති වුණොත් අරමුණක් ඇති වෙච්ච අරමුණේ ඕගලන්ට නැති බව බලන්න පුළුවන්. නමුත් gedara කියලා එහෙම මනස තුල අරමුණු හටගන්න බව නැති කරන්න පුළුවන් නම් ඕගලන්ට නූපදින බව යෝනි නිවන කියලා කිව්වේ. ඇති වෙන දේ නැති කරන එක නෙමෙයි නූපදින බව. අන්න එතන සාර්ථක වෙනවා. කීනා જાති ඉපදීම ඉවරයි. කලයුත්ත කළා. හොඳට මතක තියාගන්න හොඳට මතක තියාගන්න භ්‍රමචර්යාව හැසිරලා ඉවරයි කලයුත්ත කළා මතු කලයුත්තක් නැහැ කියන ඥාන දර්ශනය ගන්න හදන්න එපා ගන්න බෑ ඒක ලැබෙන්න ඕන එකක් මිදුනහම කෙලෙසුන්ගෙන් මිදුනා කියන නුවණ ඉබේම ලැබේ මිදීම ගන්න හදන්න එපා මිදීම ගන්න බෑ ඒ සඳහා මහන්සි වෙන්නත් එපා නොයලුණු දවසට ඕගොල්ලන්ව මිදෙයි නොඇලීම කියන එක ගන්න බෑ නොඇලී ඉන්න බෑ නොඇලී ඉඳ හදන්න එපා. අපි අහලත් තියෙන නොඇලී ඉන්න ඕනේ කියලා බෑ. කල කිරුණු දවසට නොඇලෙනවා කියන එක දෙයි. කලකිරෙන එක හිතලා කලකිරෙන්න හදන්න එපා බෑ. ඒ කලකිරෙන්න හදන එක තුල පුද්ගලයෙක් ඉන්න එතකොට. ඇත්ත ඇති හැටි දැකපු දවසට ඉබේම කලකිරේ. මේකින් එක වෙයි. ඇත්ත ඇති හැටි බලන් හදන්න එපා. බලන් යන්න එපා. එහෙම ගියා කියලා පේන්නේ හිත සමාධි වෙච්ච දවසට ඇත්ත ඇති හැටි පෙනේ. පේනවම. දැන් මේ දැනගත්ත කෙනාට මේ කාරණා පේනවම. හිත සමාධි කරන්න හදන්න නම් එපා. හිත සමාධි කරන්න දඟලන්න නම් එපා. හිත සමාධි කරන්න බෑ. හිත කය දෙක සැපසහගත දවසට හිත සමාධි වෙයි. හිත කය දෙක සැපසහගත කරන්න හදන්න නම් එපා කරන්න බෑ. කාය පසදි චිත්ත පසදි හිත කය දෙකේ සංසිඳීම ඇති දවසට කය හිත දෙක සැපසහගත වෙයි. කය හිත දෙක සංසිඳවා ගන්න යන්න හදන්න එපා යන්න බෑ එහෙම නෑ එහෙම වෙන්නේ නෑ. ත්‍රිනිරාමිත ප්‍රීතියක් ඇතිවෙච්ච දවසට කය හිත දෙක සංසිඳේ. මේ මේවා එකින් එක පෙලෙන් පෙල හේතුඵල ධමයක් ඇතුළේ පිරෙනවා. නමුත් මේක කරන්න ඒවා නෙමෙයි මේ. ධර්මතාව ටික පෙන්වන්නේ. නිරාමිත ප්‍රීතිය කියන එක ගණ්ඩ හදන්න එපා ගණ්ඩ බෑ ප්‍රමෝදය ඇතිකල්ලි වෙයි ප්‍රමෝදය කියපු එක ගණ්ඩ බෑ ගණ්ඩ හදන්න එපා වෙන්නේ නෑ යෝනිසෝ මනසිකාරය ඇති කල්ලි ප්‍රමෝදය වෙයි යෝනිසෝ මනසිකාරය කළ හැකි ඔයගලන්ට තියෙන්නේ සීලයක පිළිපලා හිත සමාධි කරමින් යෝනිසෝ මනසිකාරය කරන්න විතරයි යෝනිසෝච මනසිකරන්තෝ පාමොජ්ජං ඡායති කොමුදසස පීති ජාති පීදවන සකස්සම් කායම් පස්සම්පති පස්සද්ද කාය සුඛං වේදි සුඛන චිත්තං සමා සමාධියති සමාහිතේ චිත්තේ යථාභූතං පජානාති යථාභූතං පජානන්තෝ නිබ්බින්දති නිබ්බින්දි විරජ්‍යති විරාගා විමුච්‍යති විමුක්තස්මින් විමුක්තමේ ඥානං හෝති කීනා ජාති සුදම් බ්‍රහ්මචර්යං කතං කරණීයං නාපරං ඉත්තය පජානාති කියලා ධමයක් තියෙනවා ওই ටික ඔක්කොම සාත් වෙනවා මේ සීල සමාධි ප්‍රඥා කියන ටික වඩනකොට සීලයක පිළිපල සමාධි වඩනකොට වඩලා ප්‍රඥාවෙන් බැලුවාම ඒ කලේ මොකක්ද අර අපි අන්තිමට තවපැත්තෙන් ගත්තොත් අතීතයේ තියෙනවා ඉන්නවා කියලා පහළ වෙන ගොඩේ කෙලෙස් බලය අඩු වෙලා ටික ටික ගෙවිලා ඒ මනස ටික ටික ටික ටික සංසිඳිලා ඒ තුන් කාලේ තියෙනවා කියන ඒ ප්‍රපංච සහගත මනස සංසිඳනකොට මේ කය බොහොම ප්‍රීතිය සැපසහගත ස්වභාවයට මේ ඇවිල්ලා මේ පැත්තට. ඇවිල්ලා අන්තිමට සමාධිය. ඒ කියන්නේ මේ සත්‍ය දකින්නවා කියන තැනට ආවා. කියන තැනකට තියෙනවා. සත්‍ය දැනගෙන දැකගන්න යන්නුනේ මෙහෙම. මම කියන දේ තේරුණාද දන්නේ නැහැ. නමුත් මේකේ බොහොම මට නම් බොහොම වටිනාකමක් තේරෙනවා. මේක නොතේරුණත් මොකද්ද මේ කියන්නේ කියලා අහක දාන්න නැතුව ටිකක් විචාරශීලීව බලන්න. සමායිත අපිට තේරුම් කර කියන්නේ එකග වෙන්න බැරි තැන් ඇති එකග වෙන්න ඕනේ තාම ඒ අපි ඉන්න පුටුවට නොපෙනුණු හින්දා වෙන්න පුළුවන් ඈ ඒකට ඉදිරියට ප්‍රශ්නාර්ථයක් තියලා මේ ගැන හොඳින් ටිකක් අධ්‍යයනය කරන්න මට හිතෙනවා මේ ටික යම් වෙලාවකදී මේ කියපු කාරණා ටික තේරුම් කරගන්න පුළුවන් වුණොත් මම මුලදිත් මතක් කළේ ඒකයි එපමණකින් අපි ලැබපු මනුස්ස ජීවිතේ හිස් නැහැයි කියලා ඔයගලන්ට හිතේ. හිතේ නෙමෙයි තේරෙයි. මොකද මිනිස්සෙකුට ලෝක කෙනෙකුට අවබෝධ කරන්න බැරි තැනකට බැරි දෙයක් කරා අපේ මනස අරගෙන යනවා. ඉතින් ගොඩාක් දෙනෙක් සසර මෙතරම ඉපදිලා මෙතරම දුවනවා. ඒ බඳු ලෝකයා අතරින් සසර පරතරක් හොයන්නේ බොහොම ටික දෙනෙක්. බොහොම ටික දෙනෙක්. ගොඩාක් දෙනෙක් ජරා මරණය අනුවම යනවා. ජරා මරණයටපත් වෙන්නේ ඉඳගෙන ජරා මරණ වූවක්ම ප්‍රාර්ථනා කරනවා. බුදුහාමුදුරු දේශනා කරන කව් මොකද ජරා මරණ දෙන්න ජරා මරණයන් ප්‍රාර්ථනා කරන්නේ? තමන් ලෙඩ වෙන, මහලු වෙන, මරණයටපත් වෙන ස්වභාවයෙන් ඉඳගෙන ලෙඩ වෙන මහලු වෙන මරණයටපත් වෙන දේවල්ම හොයන මොනවද? දරුවෝ, බිරින්දල, ස්වාමි පුරුෂයෝ, ගෙවල් දොරවල් මේවා දරුවෝ, ස්වාමි පුරුෂයා, බිරින්දල, ගෙවල් දොරවල් ඕවා කැඩෙන්නේ බින්දෙන්නේ නැද්ද? ලෙඩ වෙන්නේ නැද්ද? මහලු වෙන්නේ නැද්ද? මැරෙන්නේ නැද්ද? මේ ජරා මරණයට ජරා මරණයට හිමිකාරයෙක් වෙනකන් ජරා මරණ හොයනවා. මහන්නේ එහෙම නෙමෙයි. ජරා මරණයට හිමිකාරයෙකු ඉන්න කෙනා අජරාවර බව හේවිය යුතුයි කියන බුදුරජාණන් වහන්සේ. ජරා මරණයට නැති තැන කොතනද කියලා හොයන්න ඕනේ. අද මගේ දේශනාව මේ පින්වතුන්ට එබඳු මනසක් හදාගන්න හේතු උපනිශ්‍රිය වේවා. එම ධර්මදේශනය පවත්වනු ලැබුවේ ගලෙන් බෙදෙන වැව මොරියා කඩවට ලබනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනයේ ධර්මාචාර්ය අතිපූජ්‍ය මාන් කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේ